මහා කරුණාවෙන් ඒ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ධර්මය බෞද්ධ සංස්කෘතියක් යටතේ බෞද්ධ වටපිටාවක ජීවත් වන්නා වූ අප විසින් මසකට වතාවක් එළඹෙන පුරපසල පුරපසලස්වක් පෝ දිනක විහාරස්ථාන වෙත පැමිණ දවස පුරාම විහාරස්ථානවල රැඳී සිටමින් සීල භාවනාවන්හි යෙදෙමින් තමන්ගේ ජීවිතය ආගමානුකූල ජීවිතයක් බවට පත් කරගන්නට ඒ තුලින් යම් ආකාරයක ප්‍රකර්ශ වූ විවේකයක් උතුම් වූ විවේකයක් ජීවිතයට ඇති කරගෙන ඒ සැනසෙල්ල ලබා ගැනීම සඳහා උතුම් වූ මේ ආර්ය මාර්ගයට ප්‍රවේශ වීම සඳහා සිදු කරගන්නා වූ ප්‍රතිපත්ති දාමයක් එනිසා මේ මහා ප්‍රඥාවෙන් අවබෝධ කරගත් ධර්මය අප විසින් අවබෝධ කර ගැනීම සඳහා යම් ආකාරයක දහමට නැඹුරු වූ සිතක් අනිවාර්යයෙන්ම ගොඩනැගෙන්නට උවමනයි. නිබ්බාන නින්නම් නිබ්බාන පරායනං නිබ්බාන පෝණං නිවනට නැමුණු නිවනට නැඹුරු වුණු නිවනට යුක් නිවනින් යුක්ත වූ සිතක් මේ සිත තුළ ගොඩ නැගෙන විට බුදුරජාණන් වහන්සේ කවුරුදයි කියා අපගේ සිතින් හඳුනා ගන්නට ඒ නිසා හැකිතාක් අපි අපගේ මනස තුල අපේ සිත තුල දහමට අනුව අරමුණු ලබා ගැනීමයි කළ යුතු වන්නේ. ඒ අනුව පංච නිවර්ණ ධර්මයන් සිතින් ඈඩ් කිරීමට ඒ පංච නීවරණ ධර්මයන් යටපත් කිරීමෙන් සිතට යම් ආකාරයක යහපත් සිතිවිලි ශක්තියක් ගොඩනගා ගැනීමට භාවිත වූ සිතක් බහුල කරන ලද සිතිවිලි වලින් අපිට බුදුරජාණන් වහන්සේගේ දහම දේශනා කොට වදාළ දහම තේරුම් ගන්නට අවස්ථාවක් සැලසෙන්නට ඕන. එහෙම නැතුව තමන්ගේ සිටිවිලි වලින් දහම තෝරන්නට යනවා කියන එක ඇතම් දෙනා කලක් පින්වතුනි ඒක හරි වැරදි. මොකද අපට බුදු බණ තේරුම් ගන්නට අමාරුයි තියෙන වචන වලින්. ඒ වචන මේ ලෞකික sannivedana මාධ්‍යයේ මෙවලමක් අප පාවිච්චි කරන වචන ලෞතර බුදුරජාණන් වහන්සේ පාවිච්චි කළේ ඒ වචනමයි බොහෝ විට බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට ආවේනික වූ ඥානය ආවේනික වූ සත්‍යය දේශනා කිරීමේදී විශේෂණ පද රාශියක් බොහෝ අවස්ථාවන්හිදී පාවිච්චි කරනවා. ඒ විශේෂණ පද බහුල වශයෙන් උන්වහන්සේ පාවිච්චි කළේ මේ කියන බස්වහරෙන් උන්වහන්සේ අවබෝධ කරගත්තේ දෙන්නට අපහසු නිසා. එහෙත් මේ ධහම කියා දෙන්නට ඕන මිනිස්සුන්ට. බුදු කෙනෙක් වශයෙන් ලෝ පහළ වුණේ ඒ සඳහායි. ඒ නිසා උන්වහන්සේ පුළුවන් තරම් මේ ලෞකික මෙවලම මේ බස්වහර බොහොම පරිස්සමින් උන්වහන්සේ පාවිච්චි කළේ වැරදි අර්ථකතනයන් ඒ වචන ඔස්සේ ගලා එම නවතාලන්නටයි. නමුත් ඇතම් කෙනෙක් අත්නෝමතික විදිහට එය බොහොම කිසිදු ආකාරයක වචනේ පාවිච්චි කරුවොත් හිරිකිතයක් නැතුව ඒ ධහම විකෘති කරනවා. ඒ නිසා දේශකයා කවරෙකු වුවත් අපි මේ ධහම බොහොම පරිස්සමින් අහන්නට ඕන. අපේ සිටිවිලි අතරින් ඒ ධම පරිේශණයට ලක් කරන්නට ඕන. අපි ඒ අනුව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ධර්මය. ඒක අපි තේරුම් ගන්නට ඕන. පින්වත්නි මා මාත්‍රිකා කළේ ලෞතර බුදුරජාණන් වහන්සේ තන්හි තන්හි දේශනා කොට වදාළ යම් යම් දේශනාවන් ඒක රාශී කරලා ප්‍රථම ධර්ම සංගීතිකාරක මහරහතන් වහන්සේලා විසින් ඒක රාශී කොට එක් පිටකයක් තුල සූත්‍ර පිටකය තුල ඒ පිටකයේ සංයුක්ත නිකාය නම් වූ කොටසේ ඒ සංයුක්ත නිකායේ එක එක වර්ග වෙන් කරලා ඒ වර්ගවලට අයිති එක වර්ගයක් එක කොටසක් තමයි බලකරණීය වර්ග කියන මේ වර්ගය. නිකමට සිතන්න අතීතයේ සිටිය මහරහතන් වහන්සේලා මේ උත්තම ධර්මය ලෝකයා අතරට අරගෙන යන්නට උන්වහන්සේලා කොච්චර ක්‍රමානුකූල වැඩසටහනක් ක්‍රමානුකූල වැඩපිළිවෙලක් දියත් කළාද කිය. ඒ නිසා අපට අද මේ ධහම යම් ප්‍රමාණයකට දකින්නට, කියවන්නට, අසන්නට හැකියාව ලැබී තිබෙනවා. මේ බලකරණීය වර්ගයේ ඇතුළත් වන්නේ සංයුත්ත නිකායේ මහා වර්ගයේට පින්වත්නි බල නම් ශක්තියනේ. කරණීය නම් කළ යුතුය. අපි කරණීය මෙත්ත සූත්‍රය කියලා කිව්වහම කළ යුතුය. කරණීය නම් කළ යුතුය. එතකොට මේ මනස තුල ඇති කරගන්නට උවමනා කරන ශක්තිය පිළිබඳව යම් ආකාරයක බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ යම් දහම් පරයායක් තමයි දේශනා කරන්නේ. දහම් කොටසක් මේ දේශනා කරන්නේ. උන්වහන්සේ අරඹන්නේ මෙසේ. සේයතාපි භික්ඛවේ යේකේචි බල කරණීයා කම්මන්තා කරියන්ති. මහණෙනි යම්සේ යමෙක් තමන්ගේ කාය බලයෙන් යම් ක්‍රියාවක් කරන්නේද සබ්බේතේ ඒ සියල්ලෝම ඒ සියල්ලම පටවින් නිසාය මේ පොළව නිසා පටවිය පතිට්ඨාය මේ පොළවේහි පිහිටා කරියන්ති කරන්නාහුය ඕනම දෙයක් ඕනම නිර්මාණයක් හැම දෙයක්ම අපි කරන්නේ මේ මහ පොළවේ සිටගෙන. මේ මහ පොළව තුල තමයි අපි හැම දෙයක්ම කරන්නේ. මේ මහ පොළව තුල ඉඳගෙන මේ මහ පොළොවේහි පිහිටා අපි යම් පොඩි හෝ ලොකු හෝ යම් කිසි ක්‍රියාවක් අපි කරනවා. මේ ක්‍රියාව උපමාවටගෙන බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒව මේව භික්ඛවේ භික්ඛු සීලං නිස්සාය සීලතෝ පටිච්චාය අරියං අට්ඨංගිකම් මග්ගං භාවේති අරියං අට්ඨංගිකං මග්ගං බහුලී කරෝති මෙන්න මේ වගේ භික්ෂුව සීලයෙහි පිහිටා සීලං නිස්සාය සීලයෙහි පිහිටා සීලතෝ පටිච්චාය සීලය මුල් කරගෙන අරියං අට්ඨංගිකං මග්ගම් භාවේති ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්නේය අරියං අට්ඨංගිකම් මග්ගං බහුලීකරෝති. ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල වශයෙන් කරන්නේය. කියා. පින්වත්නි මේ කරුණ බුදුරජාණන් වහන්සේ මේ බලකරණීය බල සූත්‍රය තුල පමණක් නොව මේ බලකරණීය වර්ගයේ සූත්‍ර 15ක් විතර තිබෙනවා. මේ සූත්‍ර 15ෙම මෙය මුල් කරගෙන තමයි සීලය මුල් කරගෙන තමයි උන්වහන්සේ ඉදිරිපත් කරන්නේ. මේක හරි වැදගත් මම හිතනවා ඊටම සැලකිය යුතු තැනක්. ඊට හේතුව වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව නමින් නම් කරන සීලය වශයෙන් හඳුන්වන වෙනම අංග තුනක් තියෙනවා. එය එසේ ඒ අංග තුන පෙන්눔 කළත් බුද්ධ දේශනාවේ කියවෙනවා සීලං නිසාය සීලතෝ පතිත්තය සීලය නිසා සීලය මුල් කරගෙන තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය භාව භාවිත වැඩි දියුණු කරන්නේ බහුල වශයෙන් කරන්නේ කුමක්ද මේ ඔබට හිතන්න හොඳ මාතෘකාවක් හාමුදුරුවරු කියන දෙය අසා සිටීමට පමණක් නොව මේ කරුණ යම් ආකාරයකට තමාගේ සිත තුළද තබාගෙන මේ කුමක්ද ඔබට මා කියා දෙන්නේ යම් ආකාරයකට ප්‍රශ්නාර්ථයක් ඇතිවන තැනක් හැබැයි මෙය මනාකොට අපි දහමත් එක්ක බෙදා වෙන්කොට දකිනා විට අපිට ප්‍රශ්නයක් ඇති වෙන්න හේතුවක් නැහැ පින්වත්. මේකයි අවශ්‍ය. කියන දේ අහගෙන ඉඳලා යන එකම නොවේ අවශ්‍ය. අපි ඒ කියන දේ නිධානවතින් වාචං තමාගේ සිත තුළ නිධානයක් tempat වූවාසේ ඒබඳු වචනයක් අපි අහන්න ඕන. අපිට පස්සේදී කල්පනා කරලා ඒ පිළිබඳව යම් ආකාරයකට තව දහම් සිටිවිලි ටිකක් ඇති කරගන්න හැකියාව තියෙන්නට ඕන. අන්න එතකොට තමයි අපි කුසල ආරම්මණයක සිත මනාකොට යෙදුණා වන්නේ. විතක්ක, ਵਿਚාර, පීති, සුඛ, ඒකාග්‍රතා නම් වූ ධානාංග වලින් කාමච්ඡන්දාදී පංච නීවරණ ධර්මයන් යටපත් කරන්නට යම් ආකාරයක හැකියාවක් ඇතිවන්නේ ධර්මානුකූලව මෙන්න මේ ආකාරයට තුලණය කරගැනීමෙන් කල්පනාවට ලක් කරගැනීමෙන් ඒ පිළිබඳව සිතීමෙන් පරිේශණය කිරීමෙන් පමණයි එහෙම නැතුව මොනවා හරි කියන දෙයක් අහගෙන ඉඳලා යන්නේකම නොවේ අපි බණ ඇසුවා කියන එකෙන් අපි තේරුම් ගන්නට උවමනා කරන්නේ. ඒකයි ප්‍රසිද්ධ පාඨයක් තිබෙන්නේ සුනාත ධාරේත අසන්න ඒක ඇතුලින් දකින්න කල්පනා කරන්න. එනිසා මා හිතනවා මේ බල සූත්‍රයේ මේ ඉදිරිපත් කරපු කරුණෙන් අපිට හිතන්න අවස්ථාවක් තියෙනවා කුමක්ද මේ කියන්නේ. මොකද අපි බර ටිකක් තව කෙනෙකුට කියන්නේ ඒකත් යම් ආකාරයකට අනෙක් සූත්‍රات එක්ක ගලපලා ඒ පිළිබඳව යම් ආකාරයක හැඟීමක් ඇති කරගෙන අපි මේ සූත්‍රය එලෙසින්ම ඔබට දේශනා කරනවා නොවේ. මේ සූත්‍රය අපි දේශනා කරනවා නම් මේ සූත්‍රය මා කියාගෙන කියාගෙන යන්න පුළුවන් පාලියෙන් හෝ සිංහල අනුවාදයේ සහිතව. ඒක කියවාට ඔබට එයින් ගත හැකි ප්‍රයෝජනයක් නැහැ. හේතුව ඔබගේ මනස ඒක ගන්නට පුළුවන් මානසිකත්වයක් තුල නොමැති නිසා. සම්මෙය අපි හරියට තේරුම් ගත යුතුයි. බුදුරජාණන් වහන්සේ උපමා කරනවා මේ සීලය මහ පොළොවට. හැම ක්‍රියාවක්ම කරන්නේ අපි මේ මහ පොළොවේහි පිහිටා. මේ මහ පොළොව නිසා අපි හැම ක්‍රියාවක්ම කරන්නේ. ඒ වාගේ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය යමෙකුට වඩන්න පුළුවන්කම තිබෙන්නේ යමෙකුට බහුල වශයෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන්කම තිබෙන්නේ සීලං නිස්සාය සීලතෝ පතිත්ථාය සීලය මුල් කරගෙන සීලෙහි පිහිටා පින්වත්නි අපි බොහෝ වෙලාවට සීල කියන වචනයෙන් අපි අර ඇතුලේ තියෙන අප විසින් හදාගත්තු රූපය ඇසුරෙන් තමයි අපි හැම වචනයක් දෙසම බලන්නේ. අපිට පේන දේවල්, අපිට ඇහෙන දේවල්, අපිට දැනෙන දේවල් මේ බාහිර ලෝකයේ තුල රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වශයෙන් අපි ඇතුළට දා ගන්නවා. ඇතුළට දාගත්තු දෙය අනුව තමයි අපි බලන්න පුරුදු වෙන්නේ. අපිට පුරුදු වෙලා තිබෙන්නේ මේ ක්‍රමය. මේ නිසා අපි මේ සීල කියන වචනය දැන් අපිට අපි සීල් සමාදන් වෙනවා. එතකොට දැන් අපි දන්නවා අපි එතකොට එක්ක පංච සීලය නොවේ නම් අට සීල් දස සීල්. ඇත්තෙන්ම මේ සීල කියන වචනයෙන් අපි හරියට දකින්න උවමනා කරන දේ කවරක්ද? සෝතාපන්න ලාභී පුද්ගලයා දස සංයෝජන ධර්මයන් අතරින් පළවන සංයෝජන තුන නැති කර දමනවා. සකාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. මෙතනදී සීලබ්බත පරාමාස එතනදී සීල කියන වචනය පැහැදිලිව දකින්න තියෙනවා. එතකොට මේ සීල කියන වචනයෙන් කියේ මේ කියන අප සමාදන් වන සීලයද? පින්වත්නි. මෙන්න මේක අපි හරියට දකින්නට ඕන. හැම දෙයක්ම දකින්නට ඕන. ඒ සීලය නම් හික්මීමයි. එක වචනෙන් අපි ගත්තොත් හික්මීම සංවරණය. මේ සංවරණය අපේ කය වචනය දෙක සංවර කර ගැනීම. එතකොට කය වචනය දෙක සංවර වූ මනසකින් තමයි ඔන්න අපි උත්තරයට එනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව යම් ආකාරයක ප්‍රවේශයක් ගන්න පුළුවන්කම තිබෙන්නේ. එසේ නොන්නා වූ සිතකින් ආර්ය අෂ්ටාංගික මාර්ගය, මේ බුද්ධ දේශනාව, මේ මජ්ක්‍ධිම පටිපදා නම් මේ ස්වභාවය දකින්නට අමාරුයි දකින්නට බෑ. දකින්නට පුළුවන්කමක් නැහැ. පින්වත්නි. මම මේ කාරණය මේ පින්වත් පිරිසට ලොකු මහා දීර්ඝ වූ ධර්ම දේශනාවක් විදිහට දේශනා කිරීමටම නොවේ බලාපොරොත්තු වෙන්නේ. මේන් පෙන්වුම් කරන කාරණය ඔබ සිතමින් දකින්නට උවමනා කරන දෙයක්. දැන් අපි පොඩ්ඩක් මේ මාතෘකාවේ පෙන්눔 කරපු දේ තා පැත්තකට හරවමු. ලෝතර භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ಭಾರತයේ මධ්‍යදේශයේහි ඊටම ශාස්ත්‍රීයත්වයෙන් යුක්ත වූ කලාපයක ප්‍රදේශයක යුද කල කෝලාහල වලින් තොරව ඒ වගේම සාමකාමී ඒ වගේම එච්චර විතරක් නෙමෙයි සෞභාග්‍යමත් ඒ වගේම සත්‍ය ගවේෂී ජනතාවක් ඉන්න සමාජයක ඒ සත්‍ය ගවේෂී ජනතාවක් මෙබඳු සමාජයක පැවතුනේ එදා පැවතුණු සංස්කෘතිය අනුවයි. මේක තමයි කාලය. බුදුරජාණන් වහන්සේ නමක් පශ්චිම භවික බෝසතාණන් වහන්සේ නමක් ලෙසින් ලොව පහළවන්නේ සුදුසු කාලයකමයි. ඒකයි පස්මා බැලුම් වල මුලින්ම කාලය පිළිබඳව බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ නමක් වශයෙන් ඊට පෙර ආත්මයේදී උන්වහන්සේ බලන්නේ කාලය බුදු කෙනෙකුට පහළවන්නට සුදුසු කාලයක් වන්නට උවමනයි ඒ කාලය කුමක්ද සත්‍ය අවබෝධ කරගන්නට පුළුවන් මිනිස්සු ඉන්න කාල වකවානුවක් වන්නට උවමනයි මෙන්න මේ කාල වකවානුව තමයි මේත අවුරුදු දහස් ගණනාවකට පෙර ಭಾರತයේ මේ කියන මධ්‍ය දේශයේ මේ කලාපය තුල පැවතුනේ මිනිස්සු සෞභාග්‍යමත්ව ජීවත් වුණා මිනිස්සු සාමයෙන් සතුටින් ජීවත් වුණා මිනිස්සු යම් දර්ශනයකට අනුගතව ජීවත් වුණා කාලාන්තරයක් තිස්සේ සත්‍ය සොයාගෙන යන ජනතාවක් මේ සමාජය තුල පැවතුණා සත්‍ය ශ්‍රාගෙන යන ජනතාවක් සත්‍ය ගවේෂී කිං කුසල ගවේෂී කිං සත්‍ය ගවේෂී ජනතාවක් සිටියා ඒ නිසා බුදුරජාණන් වහන්සේට ධර්මයේ දේශනා කිරීමට යම් අපහසුාවක් උනේ නැහැ උන්වහන්සේ ඉදිරිපත් කරන වචනය තුල ඇති ගැඹුර තේරුම් ගන්නට පුළුවන් සමාජ වාතාවරණයක් එකී සමාජය තුල ඊටම ලස්සනට තිබුණා. ඔබ නිතර දහම් අසන අය නිසා දන්නවා ඇති බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කළ උතුම් ශ්‍රාවකයෙක් බාහිය දාරුචීලිය බුදුන් ලොව උපන්නාය කියා ඔහුගේ කනට ඔහුට අහන්නට ලැබෙනවා. බුදුහාමුදුරුවෝ සොයාගෙන මේ පුද්ගලයා පැමිණෙනවා. මොහු අධ්‍යාත්මය දියුණු කරගත් මිනිස්සෙක්. බුදුරජාණන් වහන්සේ අතරමඟදී හමු වෙනවා. උන්වහන්සේ වෙතට දිව යනවා. බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා ස්වාමීනි මට බණ ටිකක් කියන්න. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ පින්ඩපාතේ වඩින වෙලාව. බණ කියන වෙලාව නෙමෙයි. දෙතුන් වතාවක් ඇවිටිලි කරනවා. මොකද මෙයා දන්නවා මෙයාගේ ජීවිතය තව මොහොතකින් අවසන් වෙනවා. නැති වෙනවා. එයා දන්නවා. බුදුරජාණන් වහන්සේ මොහුගේ ඇවිටිල්ල නිසා ධර්මය වචන කීපයකින් දේශනා කරනවා. දිත්තේ දිත්ත මත්තං සුතේ සුත මත්තං මුතේ මුත මත මත්තං දැක්කොත් දැක්ක විතරයි. ඇසුනොත් ඇසුනා විතරයි. දැනුනොත් දැනුණා විතරයි. මෙච්චරයි. ඔව් ධර්මය තේරුම් ගන්නව වහාම. උපතිස්ස කෝලිත දෙදෙනා යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුන් තථාගතෝ ආහ. සෝවාන් වෙනවා. දෙවෙනි පාදේ කියනකොට අනිත් එක්කෙනා සෝවාන් වෙනවා. පින්වත්නි. මෙන්න මේ සමාජ සංස්කෘතිය මෙන්න මේ වගේ සමාජ සංස්කෘතියක තමයි බුද්ධ ධර්මයේ ලෝකේ පහළවන්නේ. මේ තමයි මේ වගේ මානසිකත්වයක් ඇති මිනිස්සු ඒ සමාජය තුල ජීවත් වුණා. මා දකින්නේ පින්වත්නි මෙන්න මේ ශික්ෂණය මේ කියන ස්වභාවය ඒ මනස තුල තියෙන්නට උවමනයි බුදුදහම හරියට දකින්න නොමැතිනම් අද කාලේ අපි මොකද කරගෙන තියෙන්නේ බුද්ධ ආගමට අපිට ඕන විදිහට අපි හදාගෙන තියෙනවා එක එක ආකාරයේ පිස්සු විකාර කරමින් බුද්ධ ආගම විහිළුවක් බවට පත් කරපු කරගන්න හුඟක් දෙනෙක් ඉන්නවා. හුඟක් දෙනෙක් ඉන්නවා. මේ උත්තම වූ ධර්මයෙන් අපිට අවශ්‍ය කරන්නේ කවරක්ද කියන එක පිළිබඳව අරමුණක් නැහැ. මෙන්න මේ ශික්ෂණය මේ ආර්ය ශ්‍රාංගික මාර්ගය පවතින්නට යම් සමාජයක එවැසිනම් එය මනාව සංස්කෘතියකින් හෙබි ලැජ්ජාව බය පදනම් කරගත් සමාජයක් වන්නට උමනයි. මේ හින්දා තමයි පින්වත්නි ධර්මාශෝක අධිරාජයන්ගේ කාලේ ශ්‍රී ලංකා ද්වීපයට පැමුණු බුද්ධ ධර්මය මිහිඳු මහ රහතන් වහන්සේ මේතුහාමුදුරුව ලංකාවට බුද්ධ ආගම ගෙනාවා පමණක් නෙවෙයි. ඒ වටා මහා සංස්කෘතියක් ගොඩනැගෙන ආකාරයට ධර්මාශෝක අධිරාජයන් ක්‍රියා කරනවා. මේ මහා සංස්කෘතිය ගොඩනැගුණේ නැතිනම් ඔවුන්ට මේ ධර්මය වටහා ගැනීමේ ශක්තිය හැකියාව ලැබෙන්නේ නැහැ. මේ නිසා අවුරුදු දහස් ගණනාවක් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ජීවත් වෙන්නට පුළුවන්. සමාජයක් විදිහට අනුරාධපුර යුගයේ පොළොන්නර යුගයේ දඹදෙණි යුගයේ මේ යුගවල ජනතාව ජීවත් වුණා. ඔවුන්ගේ ආකල්ප වුණේ කීම්ද ආධ්‍යාත්මික ශක්තියයි. ලැජ්ජාව බය පදනම් කරගත්තු මහා සංස්කෘතියක් මෙන්න ශික්ෂණය පින්වත්නි. මෙන්න සීලය. මේක තමයි පදනම වුණේ. මේ පදනම නිසා අපේ සිංහල බෞද්ධ සමාජය අවුරුදු දහස් ගණනාවක් තිස්සේ මොන ප්‍රහාරය එල්ල වුණත් මොන ආක්‍රමණය ආවත් බිඳ වැටුන්නේ නැහැ. මේ සංස්කෘතිය තුල ජීවත් වූ මිනිසා මහා ශක්තියකින් සියල්ලට මුහුණ දුන්නා. මේක මහ පොළොව වගේ. මේ මේ ඇති කරගන්නා වූ ආධ්‍යාත්මික ශක්තිය. මේක බාහිර බලවේගයකින් තමා තුල ගොඩනගා ගන්න එකක් නෙමෙයි. මේක තමා තුළ ඇති කරගන්නා වූ ප්‍රතිපත්ති ධාමයක්. මේ ප්‍රතිපත්තියත් එක්ක ඇති වුණු මේ සීලය. දැන් සමහර වෙලාවට අද මේ වචනය හැල්ලුවට ගොසින්. ඒ පිළිබඳව එච්චර තැකීමක් නැහැ. නමුත් එතන තිබෙන්නේ මහා පුරුෂයෙක් තුල තියෙන උමනා කරන කායික වාචසික ස්වභාවයයි. යම් යදේව පුරිසං උපසංකමති විසරදෝ උපසංකමති. සීලේ ආනිසංසයේ වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරන්නේ යම් පිරිසක් අතරට මේ තනත්තා යන්නේ නම් ඔහු නිර්භීත වූ පුද්ගලයෙක් විදිහට අභීත වූ පුද්ගලයෙක් විදිහට ශක්තිමත් පුද්ගලයෙක් විදිහට ගමන් කරනවා පින්වත්නි මෙන්න සීලයෙන් අපට දෙන ආධ්‍යාත්මික ආවරණය ශක්තිය. බුදුරජාණන් වහන්සේ මේ මම කල්පනා කරපු විදියයි පින්වත්නි. අද අප රටේ සංස්කෘතිය තියෙනවා මට හිතෙන්නේ මේ බෞද්ධ සංස්කෘතියයි කියලා. අද තිබෙන්නේ වාණිජමය සංස්කෘතියක්. ඒ වාණිජමය සංස්කෘතියට උමනා කරන විදිහට අපි ජීවත් වෙනවා. ඒ මායාගේ මායාට අසු පුද්ගලයන් විදිහට තමයි අපි ජීවත් වෙන්නේ. වෙළඳ පොළට අනුව තමයි අපිට ජීවත් වෙන්න වෙලා තිබෙන්නේ. ඒකෙන් බැහැරවන්නට අපට ඇතුළට මහා ශක්තියක් වුමනයි. මට අවශ්‍ය නැහැ. ඒ අත්‍යරීම කරන්න ඇතුළට මහා ශක්තියක් වුමනයි. ඒ පටිසූතගාමී ධර්මය, ඒ සීලය සැකසෙන්නේ අන්න ඒ චින්තනය පදනම් කරගත් මහා සංස්කෘතියක් තුලයි. අන්න ඒ තුල තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ආර්යයන් වහන්සේලා ගමන් කරන මඟ ආර්යෝ නම් ශ්‍රේෂ්ඨයෝ උත්තමයින් එදා බුද්ධ කාලයේ තුල ආර්ය යන වචنين පාවිච්චි කළේ බමුණන් ඒ ඔවුන් කියා සිටියේ බ්‍රාහ්මණයෝ තමයි ශ්‍රේෂ්ඨ අය බමුණ බ්‍රහ්මයාගේ මුවින් උපන්න අය නිසා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ ආර්ය කියන වචනේ මුලින්ම පාවිච්චි කරනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ආර්යෙක් වන්නට පුළුවන්කම තිබෙන්නේ ශ්‍රේෂ්ඨයෙක් වන්නට පුළුවන්කම තිබෙන්නේ උත්තමයෙක් වන්නට පුළුවන්කම තිබෙන්නේ උත්පත්තියෙන් නෙමෙයි මෙන්න මේ ප්‍රතිපදාව ඔස්සේ ගමන් කළොත් පමණයි ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී ඊටාම ලක්ෂණට මේ කාරණේ පෙන්වුවා. ආර්ය ශ්‍රාංගික මාර්ගය. ආර්ය කියන වචනේ උන්වහන්සේ සංස්කෘතිය පැවති සංස්කෘතිය වෙනස් කළා. මිනිස්සු සිතපු ආකාරය වෙනස් කෙරුවා. මෙතෙක් කල කොවුන් වෙනස් වෙන්නට කැමති වුණේ නැහැ. උන්වහන්සේ වෙනස් වීමට කැමැති පුද්ගලයන්ට නායකත්වයේ දුන්නා. නායකත්වයේ දුන්නා. බය නැතුව උන්වහන්සේ නායකත්වයේ අරගෙන ඉස්සරහට ගියා. පින්වත්නි මෙන්න මේ ආර්ය උත්තම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දැන් අපිට නිතරම මේ වචනේ අහන්න ලැබෙනවා ඒත් අපිට මේක ගාණක් නෑ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තිබෙන අංග 8 අපි අරගෙන බැලුවොත් සම්මා දිට්ඨියෙන් පටන් අරගෙන සම්මා සමාධියෙන් කෙලවර වෙනවා. එතකොට ඒ තුල තියෙන දිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි මේ අංගාට මේ සාමාන්‍ය ජීවිතයේදී අපේ ජීවිතය තුළ පවත්නා රටාව. දිට්ඨිය. අපි දකින්න පිළිවෙල. අපි දකින්න පිළිවෙල. ඒ දකින්න පිළිවෙල අනුව තමයි සංකල්ප. අපි හිතන පිළිවෙල. ඒ අපි දකින හිතන පිළිවෙල අනුව තමයි අපේ ඇවතුම් පැවතුම් කීම් කෙරුම් සියල්ලක්ම. අපි කතා කරන්නේ අපේ වචනය, අපේ ක්‍රියාවන් මේ සියල්ලක්ම. අපේ ජීවිතය සැකසෙන්නේ ඒ අනුව. ඒ අනුව තමයි උත්සාහය. ඒ අනුව තමයි අපේ සීය පිහිටවන්නේ. ඒ අනුව තමයි අපේ රුචි අරුචිකම් හා සම්බන්ධව අපි කැමැත්ත අකමැත්ත ඇතිකොට සමාධිය එකඟතාවය පළ කරන්නේ. මෙය අපේ ජීවිතය තුළ තියෙන සාමාන්‍ය පැතිකඩක්. මෙම අංග 8න් යුක්ත වූ මේ ස්වභාවය බුද්ධ ආදී ආර්යයන් වහන්සේලා සම්මා දිට්ඨිය කියලා නම් කරා. නිවැරදිව හරි විදිහට දැකීම. ඒක ආර්ය ශ්‍රාන්තික මාර්ගයේ බවට පත්වන්නේ සම්මා දිට්ඨිය වූ කලයි. සම්මා සංකප්පය වූ කලයි. ඒ විදිහට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සති, සමාධි. මේ ලෝකයේ අපි ජීවත් වෙන පිළිවෙල සම්මා කියන විශේෂණ පදයෙන් අපි විශේෂණය කරගන්නට ඕන ආර්ය தത്വයට පත්වන්නට නම් එසේ ආර්ය தത്വයට පත්වන්නට ඒ ආර්ය දැක්ම අපේ ජීවිතය තුළ ගොඩනගා ගන්නට මේකේන පසුබිම අවශ්‍ය වෙනවා මේ පසුබිම අපි හදා ගන්නට ඕන එතකොට බුදුරජාණන් වහන්සේ නමක් නායකත්වයේ දුන්නා එදා ಭಾರತೀಯ සමාජයේ ඒ යුගයට දැන් පවතින්නේ උන්වහන්සේ දේශනා කොට වදාළ ධර්මයේ පින්වත්නි. වර්තමානයේ තුල පවතින්නේ උන්වහන්සේ දේශනා කොට වදාළ ධර්මය. එතකොට ඒ ධර්මය අපතුලට පමුණුවා තිබෙන්නේ පැවතුණු බෞද්ධ සංස්කෘතිය තුළ. පැවතුණු බෞද්ධ සංස්කෘතිය තුළ. ඒ බෞද්ධ සංස්කෘතිය තුළ තමයි අපගේ ඇවතුම් පැවතුම් අපේ ශික්ෂණය අපගේ ක්‍රියාකාරකම් සියල්ලක්ම අන්තර්ගතය. හැබැයි ඒක සත්‍ය නොවේ. ඒක සත්‍ය නොවේ. ඒ තමයි පදනම. ඒක තමයි පදනම. එතකොට සීලබ්බත පරාමාස මේ සීලය මේ වෘත සමාදානය මොකක් හරි එක එදා සමාජයේ හිටපු ඇත්තෝ නිර්වාණගාමී ප්‍රතිපදාවට යුක්ත වූවා කියලා පිළිගත්තේ ඇයි ඒ නිවන් දකින්නට සසර දුක් නිවාලන්නට හැකි වේ යන විශ්වාසය පැවතුණු නිසා. එහෙත් බුදුරජාණන් වහන්සේ පැහැදිලිව පෙන්නනවා එය එසේ විය නොහැකි. මොකද උන්වහන්සේ එය පරිේශන කළා. උන්වහන්සේ ඒක හරියට දුටුවා. උන්වහන්සේ ප්‍රකාශ කළේ දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ ඒක දුකයි. ඒක කායික වශයෙන් දුක ඇති කරවන්නක්. ඒක අනාර්යයි. ආර්ය කියන වචنين පරිබාහිර වූවා. අනත්ත් සංහිතෝ. ඒක අර්ථ සංනිසිත වූවක් නොවේ. මෙලෙසින් දැන් පින්වත්නි දකින්න දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය දැන් අපි මේ කාල වකවානුව තුළ මේ සමාජය තුළ මේ කියන සංස්කෘතිය නොමැතිව අපි කොහොමද දකින්නේ? පින්වත්නි මේකට මහා ශක්තියක් ඕනේ. මහා ශක්තියක් ඕන. අද බොහෝ වෙලාවට මිනිස්සු ඇත්ත දකිනවා. නමුත් ඇත්ත තුල ජීවත් වෙන්නේ තමන්ගේ ගෙදර තියෙන දේ වෙන්න පුළුවන්. සමාජයේ තියෙන දේ වෙන්න පුළුවන්. රටේ තමන්ගේ ආයතනීය වන්නට පුළුවන්. ඇත්ත පේනවා. ඇත්ත කතා කරොත් එහෙම මිනිස්යාට පැවැත්මක් නැහැ. gedara පවතිනවා දෙය සමාජයට කතා කරන්න බෑ. ඇත්ත පේනවා. නමුත් ඇත්ත කතා කරන්න බෑ. එයි කතා කරොත් Taman අන්නත්තර වෙනවා. ඒ බඳු සමාජයක් තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගය අතුරන්නේ කෙසේද? අතුරන්නේ කෙසේද? මේක දුෂ්කර වූ ව්‍යායාමයක් වන්නට පුළුවන්. දුෂ්කර වූ කටයුත්තක් වන්නට පුළුවනි. පින්වත්නි, හරි තැනින් අල්ලගත්තට පස්සේ ඒක දුෂ්කර ව්‍යායාමයක් වන්නේ නැහැ. සමහර වෙලාවට සමහර නොබුණ අය වන්නට පුළුවන්. බොන තැනකට එකතු වුණාට පස්සේ අපි හිතමු මගුල් සාදයක් වගේ දෙයක්. පිරිසට ගැළපීලා ඉන්නට ටිකක් ගන්න ඕන කියලා හිතනවා නම් අන්න ඔහුගේ තියෙන අඩුපාඩු. ඒ මානසික ශක්තිය අඩු බව. මම මේක පොඩි නිදසුනක් පමණයි ඔබට ප්‍රකාශ කරන්නේ. එදා බිව්වේ මිනිස්සු විතරයි පිරිමියෝ විතරයි. දැන් කාන්තාවොත් බොනවා. හරි හරියට බොනවා. මැදසාරයේ අඩුවේ කියා යමක් සමහර වෙලාවට කාන්තාවන්ට වෙනමම සැකසී තිබෙනවා. පින්වත්නි. ආධ්‍යාත්මික වශයෙන් ශක්තියක් වුමනා කරන්නේ මේ සියල්ල ප්‍රතික්ෂේප කරන්න. ප්‍රතික්ෂේප කරන්න. මේක තමයි පටිසෝතගාමී ධර්මයේ කියලා ප්‍රකාශ කරන්නේ. Tamanට ලැබෙන ලාභය වන්නට පුළුවන් ඒක අයිතු මාර්ගයෙන් නම් Tamanට හිමි නොවන්නක් නම් Taman එක නොලබන්නට. ගොඩාක් පැති තියෙනවා පින්නත් නේ. ගොඩාක් දේවල් තිබෙනවා. අද සමාජය තුල පවතින මේ ස්වභාවය. ඒ නිසා අපි දකින්නට ඕනේ. මේ සමාජය තුළ මම ආර්ය අෂ්ටාංගික මාර්ගය ක්‍රියාත්මක කරන පුද්ගලෙක් වන්නට මම කෙසේද මම ජීවත් විය යුතු වන්නේ? Tamange නුවණක් ස්ථානෝචිත ප්‍රඥාවත් තමන්ගේ කරුණාදී සිටවිල්ලත් පෙරදරි කරගත්තාට පස්සේ පින්වත්නි මේ බෝධිසත්ව චර්යාව තුළ මනමින් කාලය ගත කරන්නට පුළුවන්. ජීවත් වන්නට පුළුවන්. එනිසා මේ බල සූත්‍රයේහි මා මේ පෙන්눔 කරපු කරුණ මා සිතූ ආකාරය මේ පින්නතුන්ට මතක් කළේ. මේ සීලය පදනම වන්නේ කෙසේද ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ක්‍රියාත්මක කිරීමට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ක්‍රියාත්මක කිරීමට අතීත සමාජය තුල තිබිච්ච දේවල් අද වචනවලට පමණයි සීමා වෙලා තිබෙන්නේ. අපි කිව්වා යථාලාභ සන්තෝෂය, අපිච්චතාවය, සන්තුට්ඨීතාවය, ලද පමණින් සතුට වීම, සතුට වීමේ ගුණය. ඕනෑවට වඩා ගොඩ ගහගන්නේ නැති ස්වභාවය. මේ දේවල් අපි අතීත සමාජය තුල ක්‍රියාත්මකව දකින්නට තිබුණා. අද මෙකී ස්වභාවය අපේ සමාජය තුළ වචනයේ පමණක් සීමා වෙලා තිබෙනවා. මේ නිසා මොකද වෙලා තිබෙන්නේ? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ක්‍රියාත්මක නොකරන සමාජයක්. හැබැයි ඒ සමාජයක් වශයෙන් සාමූහික වශයෙන් අපි නොකරන්නේ වී නමුත් පෞද්ගලික වශයෙන් අපේ ක්‍රියාත්මක කරන්න පුළුවන්. මේ නිසා තමයි බුද්ධ කාලයෙන් පරිබාහිරව බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ නොවන කාලයන්ෙහිදී පසේ බුදුරජාණන් වහන්සේලා පහළවන්නේ. ඒ පසේ බුදුරජාණන් වහන්සේලා ගැන අප කියන්නේ බොහෝ වෙලාවට උන්වහන්සේලා සත්‍ය අවබෝධ කරගෙන උන්වහන්සේලාට අවබෝධ කරගත්තු දේ කියාගන්න බැරි හන්ද පැත්තකට වෙලා ඉන්නවා කියලා. ඒක නොවේ පින. දැන් දකින්න මෙන්න මේ මේ මහා සංස්කෘතිය නෑ. උන්වහන්සේලා ඇත්ත දකිනවා. උන්වහන්සේලා ඇත්ත තුල ජීවත් වෙනවා. හැබැයි ඇත්ත කියන්නේ නැහැ. උන්වහන්සේලා පැත්තකට වෙනවා. වැඩක් නැහැ මේ මිනිසුන්ට කියලා. බුද්ධ චරිතයේ මුලින්ම අරගෙන බලන්න බුදුහාමුදුරුවොත් ධර්මය අවබෝධ කරගෙන ධර්මයේ දේශනා නොකර ඉන්නට කල්පනා කරපු අවස්ථාවක් නැද්ද? තියෙනවා. ඇයි? වැඩක් නැහැ. රාග රත්තාන දක්ඛින්ති තමුක්ඛන්දේන ආවට. මේ ධර්මයේ දේශනා කිරෙන්න මේක තේරුම් ගන්න පිළිසක් නැහැ. මේ සිතන්නේ කවදාද? මීට අවුරුදු 2000 ගණනාවකට පෙර ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ ಭಾರತයේ සත්‍ය සොයාගෙන යන සමාජය මේ සමාජය තුල ස්වභාවයයි බුදුහාමුදුරුවෝ දකින්නේ. නමුත් සාම්ප්‍රති මහා බ්‍රහ්මයා ප්‍රකාශ කරනවා නෑ නෑ ස්වාමීනි වහන්සේ මිතන් දෙපා ඉන්නවා කට්ටිය. පින්වත්නි, දකින්න. මෙන්න මේ මනාව හැදියාව අපේ අපේ සංස්කෘතිය බිඳ වැටිලා. ඒ සංස්කෘතිය අපි හදා ගන්නට ඕන. අපේ ගෙවල් වලින් අපික පටන් ගන්නට ඕන. පටන් ගන්නට ඕන. අපේ ගෙවල් දොරවල් වල අම්මලා තාත්තලා දූ දරුවන් අතර ස්වාමි භාර්යාවන් අතර මේ බෞද්ධ සංස්කෘතිය පේන්න තියෙන්න ඕන දරුවන්ට. ඒක පේන්න තියෙන්නට ඕන. එහෙම නොමැතිනම් ඒ දරුවා කවදාවත් අම්මා හැමදාම පන්සලේ ඉඳලා ගෙදරට ගිහිල්ලා දෙන්න අතර නොගැලපීම් මත ජීවත් වෙනවා නම් කවදාකවත් ඒ දරුවෝ පන්සලට යන්නේ නැහැ. ඔවුන් දකින්න. මොකටද ගිහිල්ලා? වැඩක් නැහැ නේ. එසේ කල්පනා කරන සමාජයක් නිර්මාණය වී තිබෙන්නේ. එනිසා පින්වත්නි, අපි බොහොම කල්පනාකාරී වන්නට ඕන. අපේ ගෙවල් වල අපිට පුළුවන් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට යොමු කරන්නට පුළුවන්. අවශ්‍ය කරන සංස්කෘතිය මේ බෞද්ධ හැදියාව ලස්සනට එකතු කරන්න. මේ වාණිජමය ලෝකයේ තියෙන දේවල් වලට අසනවන්නට මේ මාර්යා විසින් එළූ දැන සුණු විසුණු කරන්න. ඒ දැලට හසු නොවි ලස්සන ජීවිතයක් ගත කරන්න. අපිට හැකියාව තියෙන්න ඕන. ඒක අපිට කරන්න පුළුවන්. මේවා පසුපස හඹා යන සිටිවිලි ඇති වුණාට පස්සේ මහේච්ඡතාවයෙන් යුක්ත වූ කොච්චර ලැබුණත් මිනිසුන්ට මදි. මදි කියන ආකල්පෙන් ජීවත් වෙන සමාජයක් ගොඩ නැගෙන්නේ. ඒ නිසා පින්වත්නි මේක නොඔබ සිතන්න. එසේ සිතා ක්‍රියාත්මක වෙනකොට ඔබට දැනේවි මේ සූත්‍රය කියවෙනවා සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි යන අංග 8 හා සම්බන්ධව විශේෂණ පද ටිකක් තියෙනවා මම ඒ ටික විස්තර කළේ නැහැ විවේක නිශ්චිතං විරාග නිශ්චිතං නිරෝධ නිශ්චිතං වස්සග්ග පරිණාමෙන් ඔන්නවා අහලා දැනගන්න ඡන්දකෙ තියා බලන්නේ විවේක නිශ්චිතං විවේක අපිට තේරෙන බස්වහලින් කිව්වොත් නිදහස නිදහසෙන් යුක්ත වූ බුදුහාමුදුරුවෝ ලෝකෙට ඉදිරිපත් කරන්නේ නිදහස් පුද්ගලයෙක් වශයෙන් ජීවත් වෙන්න. එක එක්කෙනාට ඕන විදියට එක එක්කෙනාට ඕන විදියට නටන පුද්ගලයෙක් වන්නට නෙමෙයි. එක එක්කෙනාට ඕන විදියට අඳින පුද්ගලයෙක් වන්නට නෙමෙයි. නිදාස් පුද්ගලයෙක්. ඒකයි විවේක නිසිතං විරාග නිසිතං ඇලීමක් නැති ගැටීමක් නැති විරාග ඒ ධර්මය විරාග ධර්මයයි කයං විරාගං ඒ ධර්මය විරාගී ධර්මයයි නිරෝධ නිසිතං නිවුණු දහමක් වස්සග්ග පරිණාමින් පෙරලීමට අත්හැරීමට පෙරලෙන අත්හැරීමට අල්ලා ගැනීමට නොව අත්හැරීමට පෙරලෙන දහමක් ඒ ආර්ය ස්ථාංගික මාර්ගය තුලින් පෙන්වම් කරන්නේ ඒ නිසා ඔන්න ඔය කියන කරුණු ටික ටිකක් පොඩ්ඩක් හිතන්න තවත් කරුණු ගොඩාක් තියෙනවා මේ සූත්‍රය තුල. ඒ සූත්‍රය විතරක් නෙමෙයි. ඒ සූත්‍රයත් එක්ක සූත්‍ර තව 14ක් තියෙනවා. ඒවත් අරගෙන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න වටිනවා වෙනවත් ඔබට නිතරම අහන්නට ලැබෙන්නේ නැති සූත්‍රයක් වශයෙන් තමයි මේ බල සූත්‍රය මම මාතෘකා කරේ. දැන් ඉතින් වෙලාව හමාරයි. හොඳයි. දැන් කල්පනා කරගන්නට අද මේ බිනර පුර පසළොස්වක් පොහොව දවසේ මෙම උතුම් මධ්‍යස්ථානයේට සම්ප්‍රාප්ත වුණු මේ සදැහැති වූසු වසියන් වශයෙන් ඔබ සීලාදී ගුණධර්මයන්හි පිහිටා දවස අර්ථවත් දවසක් බවට පරිවර්තනය කර ගැනීමට අවශ්‍ය කරන ධර්මෝපදේශයන් ධර්ම සාකච්ඡාවන් බණ භාවනාවන් මේ සියල්ලක් මේ ස්ථානයේ සිදු කරමින් ඔබගේ ජීවිතයේ වාසනාවන්ත ජීවිතයක් මෙලොව පරලොව ජයග්‍රහණය කරගන්න පුළුවන් ජීවිතයක් බවට පත් කරගන්නට අපේ කල්යාණ මිත්‍ර තරල්ලි චන්දකිති ගෞරවනීය හාමුදුරුවන් වහන්සේ මනා කැපවීමකින් යුක්තව මේ කටයුතු බොහොම ලස්සනට සිත් ගන්නා සුළු ආකාරයෙන් උන්වහන්සේ ඒවා ඉදිරිපත් කරනවා. ඉතින් උන්වහන්සේ කරගෙන යන මේ උතුම් වූ බෝධිසත්ව චර්යාවන් අපේ මඩිගේ මහානායක මාහිමිපාණන් වහන්සේගේ දර්ශනය ක්‍රියාත්මක කරන දිනමක් අපිට ඉන්නවා. ඒ තමයි ත්‍රිකුණාමලයේ ආනන්ද මහානායක හාමුදුරුවෝ, අපේ තලල්ලි චන්දගිත්ති හාමුදුරුවෝ. ඒ වගේ උතුම් හාමුදුරුවන් වහන්සේලා මහානායක මාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යවරයන් වහන්සේලා වශයෙන් කරන්නා වූ මහමෙය අත්‍යදාරයි මිලකල නොහැකේ. ඒ සඳහා ඔබ නොමදව උන්වහන්සේ සමග එකට එකතු වී කටයුතු කරමින් වටිනා පින්කම් රාශියක් සිද්ධ කර ගන්නවා. එසේ ওই වටිනා පින් සිටිවිලි මෙලව පරලොව දෙලොව ජයග්‍රහණය කර ගැනීම සඳහා ඒකාන්ත වශයෙන් ඔබ සැමට හේතු වේවා කියා කවුරුත් සාදු කියා පින් අනුමෝදන් වන්න.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 ඒ වගේම උන්වහන්සේ අවසන පතන්නා වූ බෝධියකින් නිර්වාණ අවබෝධය ලැබේවා. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ රත්මලාන මල්ලිකාරා මහදීපති රාජකීය පඬිත ත්‍රිපිටක වේදී අතිපූජ්‍ය රණස්කල්ලේ ඥානවීර ස්වාමින් වහන්සේ. Thank you. මෙවන් ධර්ම දේශනාවක දායකත්වය ඔබටත් ලබා ගැනීමට අවශ්‍ය නම් විමසන්න 011269යි 7140 දුරකථනයෙන් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි